හොඳයි ශිරු දනාටම තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කිරීම සඳහා ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු ටිකිට ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರයේ ආරම්භ කළ දෙන විදියට ගෞරවනීය අපේ ලොකු හඳුරන් වහන්සේගේ අවසරයි ආසනවන්ත පින්නතුනේ අවසරයි ගරු ස්වාමින් වහන්ස සක්මන් භාවනාව පටන්ගත් පළමු විනාඩි කීපයේදී කීපයේම මම ඇවිදින බවද සිත වම්හා දකුණු කකුල වෙතද පිහිටියේ සිත මූල කර්මස්ථානයේ පිහිටා සිටිය හැකි පියවර ගණන ක්‍රමයෙන් වැඩි කර පියවර 160ක් පමණ දක්වා වැඩි කරගත හැකිය. ඒ අතරතුර සිතවිලි පැමිණියද ඒවා තත්පර එකක් දෙකක් පමණ තිබී නැති වී ගියේ. නැවත මූල කර්මස්ථානයට පහතුවෙන් පැමිණීමට හැකිවිය. මිසේ ගමන් කිරීමේදී පළමු පාදයේ චලනය පිළිඹේ සිට ඇඟිලි දෙසට බව නිරීක්ෂණය කළද ටික වේලාවකින් චලනය දැනෙන්නේ පිළිඹේ සිට නුව පාදයේ දකුණු පැත්තේ සිට පිළිඹ දෙසටද ඉන්පසු ඇඟිලි දෙසටද විත් වම් පසින් අවසන් වන බවක් දැනිනි. බවක් දැනිනි. එසේම වම් පාදයේ චලනය කරන විට වම් උරහිසසා වම් අත්බාහුවත් පාදය සමගම චලනය වෙන බවද දකුණු පාදයේ සමග දකුණු උරහිසත් දකුණු අත්බාහුවත් චලනය වෙන බව දැනිනි. මෙසේ සක්මන් කරන අතරතුර වරින් වර සිත පිට ගියද නැවත මූල කර්මස්ථානයට පහසුවෙන් ගත හැකි විය. සක්මන් භාවනාව පැය 1 විනාඩි 10ක් පමණ සිදු කෙලිමි. භාවනාව නැතර කළ විට සිතගෙනම ඇස් පියා ගැනීමට සිටිනි. ඇස් තදින් ඇලී ගියාක් මෙන් දැනි. එහි ආලෝකය ඇති බවක් දැනි. ඉන්පසු ඇස් සැරීමට උත්සාහ කළද ඒ අපහසු අතර ඇස් සරුණද නැවත පියා ගැනීමට අවශ්‍යයි. මේ අතර මට සිටගෙන සිටින බවට හොඳින් සිහිය තිබිනි. ආයාසයෙන් ඇස්සර පර්යංක භාවනාවට පැමිණ ආසනයේ ඉඳගත් විගස ඇස් තදින් ඇලුණු අතර ඉඳගෙන සිටින ඉරියව්ව තදින් බදාගෙන සිටින බව දැනුනි. ඇත්තුර තිබුණු ආලෝක ගතිය දුරු විය. නමුත් ඉඳගෙන සිටින ඉරියව්වත් ආස්වාද ප්‍රාස්වාද කරන බවත් හොඳින් දැනුනි. බාහිර ශබ්ද ඇසිනි. ඒවා බාධා කළේ නැත. ඒ අතරතුර පුද්ගල රූප සිහිවිය මා ඇතුළු එම රූප සිහි කරමින් කායගත අසතිය වැඩුවෙමි. විනාඩි 45 50ක් පමණ ගිය විට ඇස්වල තද ගති අඩුය. ඉඳගෙන සිටින ඉරියව්ව ආසනයට තදින් බැඳී ඇති බව ලිහිල්ලුවේ. මේ කාලය පුරාවට ඉඳගෙන සිටින ඉරියව්වට සිහිය තිබිනි. මේ ප්‍රථම වරට අත්දැකීම මේ පිළිබඳ ඔබ වහන්සේගේ අදහස් සහ උපදෙස් කරුණාවෙන් බලාපොරොත්තු වෙමි තෙරුවන් සරණයි. ඒ නිසා අපි ආරම්භයේදී නිකන් අපේ ඉරියව්ව විතරක් බලන් බොහොම සරල තැනකින් පටන් ගත්තොත් ඔය එන බාහිර බාධක වල තියෙන බලපෑම මොකක් අඩු අපි අර සක්මන් කරනට වම දකුණ බලන්නට ඔසවනවා යවනවා තබනවා බලන්න ඔසවනවා යවනවා තවනවා බලන්න ගියාම ඒවා බොහොම සියුම් අරමුණු. හිත ලෑස්ති නැතිලා ඒවා කරන්න ගියොත් බාධාවෙන් පිටින් එන හැම කරදරයක්ම මේකට අවහිර කරන නිසා අපි පටන් ගන්න ඕනේ සතියට දෙන්න ඕනේ ගොරෝසු අරමුණක් ඉඳගෙන ඉන්න ඉරියව්ව ඇවිදින ඉරියව්ව ඒකට හිත ආවයි කියලා සාක්ෂාත් ප්‍රත්‍යක්ෂණය කරගෙන තමයි ආයෙමනම් ඒ ඉරියව්ව තුළ මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා බලලා සක්මන් කරන වෙලාවන වම දකුණට හිත දාලා වම දකුණ දැක්කනම් ඔසෝවින් තැබීමට හිත දාලා එසවීම තැබී දැක්කනම් එසවීම යවීම තැබීමට හිත දාලා ඕන විදිහට දිනු කරන්න පුළුවන් අපිට අවශ්‍ය කරලා තියෙන්නේ අර සක්මන්ට ගියාට පස්සේ සක්මන්ට හිත බඳා ගන්න එකේ දක්ෂකම පරියන්කයට ගියාට පස්සේ පරියන්කයට හිත බඳ ගැනීමේ දක්ෂකම ඊට පස්සේ විස්තර හොයන්න පුළුවන්. එතකොට වැඩි වේලාවක් සක්මනේසා පරියන්කේ ඉන්නකොට ඒ තමන් පටන් ගන්නකොට තිබුණු පියවරේ වෙනස්කම් විස්තර විභාග එnde end end end end වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ ඔක්කොම අහුලන්න ඕනේ, ඔක්කොම උකහ ගන්න ඕනේ. එතකොට තමයි අර බාහිරින් කරදරේ වගේ හිතේ දන්නවත් වෙලාවක් නැහැ. මොකද මේකේ හිත බී ගන්නවා වගේ කිඳා බැහිමක් සිදු වෙනවා. ඉතින් ඒක මේ අමුතු කලාවක් එතන තියෙන්නේ කොහොමද Tamange අරමුණට හිත හාද කරගන්නේ යාලු කරගන්නේ ඊට පස්සේ ඒකේ අභ්‍යන්තරයේ තියෙන හිතිවි මේ ධර්මයේ ඕජාව ඒකට ධර්මෝජාව කියලා කියන ලබා ගන්න කොහොමද කියන එක හැම පරියන්කේදීම හැම සක්මනීදී වෙන්නේ ආපු නැති වෙලාවක නෙවෙයි මේ කතා කරන්නේ ආපු වෙලාවක එමීට ඒකට ගිහලා තොරතුරු ගත්තාම ඒක සක්මනක් කරුවට පස්සේ පැය 3 4ක් යනකම් ඒකේ තියෙන ඒ සතිමත් භාවයේ තේරෙන පටන් ගන්න. ඊට පස්සේ කරන කොයි දෙයකටත් හිටගෙන හිටියත් ඉඳගෙන හිටියත් අර සතිමත් භාවයේ දිගට පවතිනවා. ඒ නිසා කොතෙන් හරි ඇති කරගත්තට පස්සේ ඒක ඉරියාපත මාරුවකදීත් ඉරියාපත සංදිස්ථානයකදීත් බිඳ ගන්න නැතුව දිගට පවත්වාගෙන ගියොත් වැඩි වේලාවක් සත්‍ය ආනිසංසල් වන්න පුළුවන්. ඒසයි පරියංක කරන්න ඉස්සෙල්ලා තක්මනක් කරන්න කියලා කියන්නේ. සක්මන සාර්ථක වුණොත් ඒක පරියන්කේ සාර්ථක වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා මේ ක්‍රමය මේ තේරුම් අරගෙන හැකි හැම වෙලාවකම මේ වගේ සතියට සක්මණෙන් පරියන්කෙන් අනුග්‍රහ කරන්න කියලා කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී වම් පාදයේ ශරීරයේ බර දරන බවත් දකුණු පාදයේ ඒ අනුව ඇදී යන බවත් පැහැදිලිව හඳුනාගත්තෙමි. වම දකුණු වම යයි පාද මාරු කිරීමේදී කිසිදු බාධාවක් බාහිර සිතිවිලි වලින් පැනනගුණේ නැත. සක්මන් භාවනාවේ පුරා පැයක කාලය පුරාවට කිසිදු බාහිර සිතිවිල්ලක බාධාවකින් තොර මූල කර්මස්ථානයේ වූ වම දකුණ යනුවෙන් සතිය පහසුවෙන් පිහිටාගත හැකිය. පරයන්කේ සතිය පිහිටුවා ගැනීම පිළිටුවා ගැනීම මුල් දිනේ තරමක් අමාරුය. මා මූල කර්මස්ථාන ලෙස ගන්නේ නාසිකාග්‍ර නාසිකාග්‍රයයි. හුස්ම නාසයෙන් ඇතුළු වන විට ආශ්වාසයේ සීතලයක් හා ප්‍රාශ්වාසයේ නාසයෙන් පිටවන විට රස්නයක් ලෙස දැනුනි. පළමු දිනේ බාහිර සිතුවිලි වලින් බාධාවක් නැතුව හුස්ම ඇතුළු වීම පිටවීම වාර 10ක් පමණ කළ හැකි වේ. බාහිර සිටිවිල්ලක් පැමිණ විට සිත කලබලයක් නොමැතිව පෙර නාසිකාග්‍රය වෙත පැමිණ හුස්ම ඇතුළුවෙන් පිටවීම පරීක්ෂා කර බලන්නට විය. බාධා වීමෙන් පසු මේ හුස්ම ගැනීමේ පිටකිරීමේ වාර 20ක් 30ක් පමණ කිසිදු බාහිර සිටිවිලි වලින් බාධා රහිතව කර හැකි විය. අද දින උදෑසන පර්යංකයේදී පැයක කාලයකදී සිත බාහිරයට ගිය වාර ගණන ඊට අඩු ගණනකි. වාර ගණන තුනකි. මේ සියලු අවස්ථාවලදී සිත කිසිදු කලබලයකින් තොරව නැවත මූල කර්මස්ථානයට පැමිණ නාසිකාග්‍රයේ හුස්ම ඇතුළු වීම පිටවීම පරීක්ෂා කර බලන්න. ඔය කියන්නේ ක්‍රමයෙන් හුරු වෙන ගතියක්. එහෙම නැත්නම් ඉදිරියට යන ගතියක් තමයි කතාවෙන් අහගෙන ඉනකොට පේන්නේ. මේකේ තවත් කොටසක් තියෙන එකට වරින් වර මුඛය කෙලවලින් පිරී ගිය අතර කෙල ගිලීමට සිදුවේ. මේ භාවනාවට බාධා නොවේ. සිරුර වම් පැත්තට බර වෙන බවක් වැටහුණි. එහෙත් භාවනාව ආරම්භයේදී සිරුර නොසෙල්වෙමි. අදිටන් නොසෙල්වෙමි. අදිටන් කළ නිසා ඒ භාවනාවට බාධාවක් නොවූ නිසා සිරුර කෙලින් කිරීමට නොසිතුවෙමි. සිරුර වම් පැත්තට බර වෙන බව දැනෙන විට එය කෙලින් කර ගත යුතුයද? මට පහසු ආකාරය පැයක පමණ භාවනාවේදී කකුල් දිගහැර භාවනා කිරීමයි. පත්මාසනයේ හෝ වීරාසනයේ හෝ වැඩි වේලාවක් වාඩි වී සිටීමට හැකි නොහැකියාව දීර්ඝ භාවනාවේදී ගැටලුවක් මතු කරාවිද? තෙරුවන් සරණයි. මුල් ප්‍රදේශයේ ගත ප්‍රයත්නයට සාපේක්ෂව ප්‍රතිඵල ලැබෙන කතාවක් තියෙනවා. ඒ වගේම මොන බාධාවල් ආවත් බාධා වෙනවා කියලා හිතුවොත් තමයි බාධා වෙන්නේ නැත්තම් අරමුණේ ඉන්න පුළුවන්. ඒ කකුල් දෙක කිරීම පිළිබඳව මම හරි අපහසුතාවයකටපත් වුණා මම බුරුමි ගියාට පස්සේ. මම මේ භාවනා මධ්‍යස්ථානට යනකොට එතන ඊට කලින් උපාසකම්මලා තුන්දෙනෙක් ගිහින් ඉඳලා තියෙනවා. ඉතින් උපාසකම්මලාට මේ බුරුම් භාෂාවෙන් බැරි නිසා ඉංග්‍රීසි භාෂාවෙන් බණ කැසට් ප්ලේයර් දාලා. ඒ ඔක්කොම බණ අහලා තියෙන කැසට් ප්ලේයර් කකුල් දෙක දික් කරගෙන. ඒ බණ දාපු ආමරණ කලන්ති හැදලා වැටිලා. මේ ධර්මයේ දිහාවට මේ විදිහට කකුල් දෙක දික් කරනවාද බුදුන් දිහාට මේ විදිහට කකුල් දෙක දික් කරනවාද සංඝයා දිහාට මේ විදිහට කකුල් දෙක දික් කරනවාද කියලා මට ඇවිල්ලා කිව්වා අනේ ඕගොල්ලෝ රටේ දන්නේ නැද්ද මේ ත්‍රිවිධරත් නිසා මේ විදිහට කරන්න හොඳ නැහැ කියලා ඒක නිසා ගිහිල්ලා කියන්නේ කියලා මං කිව්වා මට කියන්න පුළුවන් මම දැක්කොත් මට මේ කවුරුත් කියව කතාවට කියන්න බෑ මොකද අනකාරක ධර්මපාලතුමා බැනලා තියෙනවා වැඩේ ලියන්න. මේ කකුල් දිහ ඔය තුවක්කු දිහ නමා ගනිලා. ඔය දික් කර ගන්න එපා කියලා. ඉතින් හරි ලස්සනට කියලා තියෙන්නේ මම බනිනවා මදි එයාටින් බලනකොට. ඉතින් ඒක නිසා මේ කරුණා කරලා මතක තියාගන්න මේ ත්‍රිරත්නේට. ඒ සාමාන්‍ය වැඩි හිටු හරි කකුල් දෙක දික් කරලා විශාල නිග්‍රහයක් වෙනවා. කායට අත තියවුවොත් ඒකත් මහා ඔලුවට අත තිබ්බොත් ඒකත් නිග්‍රහයක්. ඒ නිසා ඒ රටේ යන්න ඉස්සෙල්ලා මට කවුද කියලා තිබ්බා. මේ රටේ මේ ධර්මයට සලකන්නේ මේ විදිහට පරි වෙලාවක්වත් ඒ පොඩි ළමයි ගිය ගමන් දැන් හාමුදුර හම්බෙන්නේ ගමන් කකුල් දෙක දික් කරනවානේ. ඊ අම්මගේ වැඩේම ඒක නමනවා. ඉතින් කාලයක් යනකොට පොඩි කාට තේරෙනවා මේක හොඳ නෑ කියලා. ඉතින් ඒක ලංකාවේදී උඟක් අනකාරික ධර්මපාලතුමා උත්සාහ කළා තියෙනවා. මේ බණ අහනකොට බැරි වෙනකොට මේ විදිහට කරන්න එපා කියලා. මොකද අපිට ඒක දැන් ඇත්තට ගාණක් නැහැ. ඒ රටවල එක සංස්කෘතික ලක්ෂණයක්. වැඩි හිටියෙකුට ත්‍රිවිධරත්නයේ දිහාවට එහෙම කකුල් දෙක දික් කරනවා කියලා කියන එක පහත් කර සැලකීමක් කියලා. ඉතින් ඒක මේ රට රටවල හැටි. ඉතින් කොහොමුණත් මම හිතනවා ඒ වගේ ගෞරවයෙන් කටයුතු කරන එක හොඳයි. ඒක නිසායි අපි මේ කකුල් දෙක නමාගෙන ඉන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. අමාරුයි. නමුත් ඒක මතක තියාගන්න ඒකට පොරකන්න යන්න එපා මුලදී. හොඳට භාවනා කරගෙන යන වෙලාවේදී භාවනාව සාර්ථක වෙනකොට යම් යම් අපහසුතා තියෙද්දිත් භවනා කරගෙන යෑමේ හැකියාව මතුවේ. අන්න ඒ වෙලාවට පුළුවන් අපිට මේ ඒ කකුල් දෙක සුරුවන් කරලා තියාගෙන ඉන්න ක්‍රමයේ ඉගෙන ගන්න. එතකන් කාටවත් හිතරි දෙන්නේ නැති වෙන ක්‍රමයකට විතරක් අනුගමනය කරන්න. අනුගමනය කරලා මේ භවනා පොඩක් කල වැඩෙන්න ඕනේ. වැඩනට පස්සේ තමයි අපේ ඇඟ ඕනේ ආහාරයකට ගැලපෙන්නේ. ඕනේ උෂ්ණත්වයකට කාලගුණයකට ගැලපෙන්නේ. ඕන ඉරියව්වකට ගැලපෙන්න හුඟා කල්යනා මේ ඇඟ හැදෙන්න. මොකද මේ ඇඟ නරක කරලා තියෙන්නේ අපි. ඉස්සර ලංකාවේ කවදාකවත් පුටු තිබිලා නැහැ. පුටුව කියන එක පිටරට වලින් ගෙනාපු එකක්. ආසනය කියන නම පාවිච්චි කරලා තියෙන ඉරියව්වට ඒ කාලේ. දැන් පුටු ඇවිල්ලා ඒ බුරුම රටේ පුටුවට කියන්නේ කලාටයින් කියලා කලාටයින් කියන්නේ වෙන කුලයකින් අපිට ආපු දෙයක් කියන එක. ඒ රටේ මිනිස්සු පුදුමාකාර දෙයක් බෙමින් ඉඳගන්න. විභාගෙට යනකොට මේ මේ අකුලන්න පුළුවන් පුටු වගේ එකක් තියෙනවා මේසයක් මෙච්චර. ඒක අරගෙන යන්න ඕන බිමේද ගත්තා මේසුරු තියාගත්තා ලිව්වා. මේසෙත් අරගෙන තමයි ආපහු යන්නේ. මුළු හෝල් එකම ලැහැත්ති කරන්නේ පිටිය විතරයි. දානෙම දානෙටත් ගියාට පස්සේ සංඝයා බිම් වාඩි වෙන්නේ මේසයක් අදිනවා අඩියක විතර උස. ඒකට දානෙ අරිනවා. හය නමක් වටේ වාඩි වෙනවා. ඉවරනාට පස්සේ මේසෙ ටික කොම් පෙරලලා පැත්තකට දානවා. භාවනා කරන්න ගන්නවා ශාලාව. බිම ඉඳ ගන්න හරිව සූර්යෝ. ඉතින් ඒක නිසා ඒවස් බොහොම සරල ක්‍රම. ඒ නිසා ඒකට ඒකට පොරකන්න කියලා භාවනා කඩා ගන්න එපා. නමුත් භාවනා යම් වෙලාවක අල්ලල යනවා තේරෙනකොට ඇඟට ඇඟ හුරු කරගන්න ඕන. කීකරු කරගන්න ඕන. ඇඟ හුරතල් කරන්න ගත්තොත් කවදාකවත් කරන්න බෑ. සත්ම නැවතත් කියනවා මුලදී ඇඟට දෙන්න හුරතලේ. පුළුවන් විදිහකට සැප දීලා වාඩි කරවන්න කියන්නේ නිදිමත නිදිමත වෙන පැත්තකට නෙවෙයි. කරගෙන ඉඳලා පස්සේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටික ඒක හරි ගස ගන්න ඕනේ. හරි ගසගත්තේ නැත්තම් ඒක මේ භාවනාවෙන් ලැබෙන්න තියෙන ආනිසංශයක් බලප්පරෝජනයක් හරියට ක්‍රියාවත් නොකිරීමක් වෙනවා. ඒ නිසා මේ මුලදී තදබර බලක් කරගන්න නැතුව නමුත් කවදා හෝ මේක මං හදා ගන්නවා කියන අරමුණේ භවනා දිගට කරගන්න වීර්ය හොඳට වැඩිලා එනකොට දැන් මට ඒ දවස්වල හරිම ආශය බද්ධ පරියන්කේ ගන්න. ගහලා ඉවරනකොට පුපුරලා කඩලා යනවා. දැන් අවුරුදු 30ක් විතර මහන්සිලා මහන්සිලා මහන්සිලා මහන්සිලා දැන් විනාඩි 10ක් 15ක් විතර ඉන්න පුළුවන්. තාමත් මම උත්සාහ කරනවා. පුළුවන් නම් පුළු පරියන්කේ පුරාවට බද්ද පරියන්කේ ගහලා ඉන්න. ඒ බද්ද පරියන්කේ ගැහුවට පස්සේ ඒකෙන් ටික වෙලා කරන්න බාධා වෙනවා. ඒක කිටි කිටි ගන්න පටන් ගන්නවා. නමුත් ඒක හරි හොඳ දෙයක්. මොකද බද්ධ පරියන්ක ගැහුවොත් තියෙන ලාභේ තමයි කිසිම කුෂන් එකක් ඕන කරන්නේ නැහැ. මස්ටික් ඔක්කොම තෙරපිලා යටට යනවා. හරියට කුෂන් එකක් උඩ ඉන්නවා. එතකොට කිසිම ඇටයක් බිම වදින්නේ නැහැ. ඉතින් ඒකයි ඒ වගේ ක්‍රම තමයි ਸਰවඥාන්ස අපිට කියලා දීලා තියෙන්නේ. යණ යන තැන ඒ වගේ කුෂන් උස්සගෙන යන වෙනුවට සම තමතලා පොලොක් හම්බෙච්චාම බද්ධ පරියන්ක ඉන්නවනම් කුෂන් කරලා දෙනවා තමන්ගේ මස් වලින්ම. හරියට මේ හිම වලහ කොහේ ගියත් පෙරලිච්චාම කුෂන් එකක් එක ඉන්නා වගේ නින්නේ. මොකද උන්ගේ ඇඟේ හැමතේ මයිල් ටික ඒ වගේ කුෂන් එකක්. අපි තරකනේ ලක්ෂර එකක් විදිහට තමයි හිම වලස්මක් හම්බ වෙනවන ะ. අන්න වගේ මේ ශරීරය හදාගමු. ඒකට හැබැයි හුඟක් ඉත් නරක කරගන්න එපා. ක්‍රමයෙන් හදාගන්න හැබැයි අමතක කරන්නත් එපා. ගෞරවනීය ස්වාමීනි ආනාපානසති භාවනාවේ හුස්ම ඉහළ පහළ යෑම සියුම් වී යන විට ඉහළට පහළට යෑම ඊටාම සුළු ප්‍රමාණයක් බව හැඟේ. එවිට හුස්ම දැල නැවතීම නැවතීමට යයිද සිටේ. එවිට කුමක් කළ යුතුද? තුනුවන් සරණයි. ඔබ මං කියන ඊයේ දවස් දේශනාදී ගොඩාක් කතා කරා. ඒ හුස්ම සම්පත් වෙනවා කියලා කියන්නේ කෙලස් සම්පත් වීමක්. එහෙම නැත්නම් ප්‍රතිපදාවේ දියුණුවක්. එහෙම නැත්නම් සතිය හොන්තටෝම සීරමාරු කරගන්න පුළුවන් අවස්ථාවක්. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. උත්තරයක් කරගන්න. මෙතෙක්කල් භාවනා කරපු නිසායි මට මේ හුස්ම ගෙවෙනකම් බලන්න පුළුවන් උනේ. තවදුරටත් හුස්ම ගෙවුනත් අරමුණක් නැති වුනත් සතිය කැඩලා නැහැ. මට ඉතිති සතිය පවත්වන්න පුළුවන් කියලා ඉදිරියට යෑමට හිත හදා ගන්නවා මිසක් ඒ අරමුණ නැතිවීම කරදරයක් කරගත්තොත් බරක් කරගත්තොත් ප්‍රශ්නයක් කරගත්තොත් ඒ කියන්නේ රූපෙට තියෙන ආශාව කියලා කියනවා. අරූපෙට තියෙන බය. නමුත් යම් වෙලාවක රූපේ ගෙවම් කරලා අරූපෙට සමානව හිතකින් ගියොත් අනිත් පැත්තට යන්න පුළුවන් අරූපෙට ආශ කරලා රූපෙට බයක් එන්න පුළුවන්. එතකොට tempat වෙච්ච හිතට මොන සද්දයක් වේදනාවක් හිතවිල්ලක් ආනපානයක් ආවත් එයාට කරදරයක් වෙනවා. ඒ මේ චරිතය අනිත් පැත්ත. ඉතින් මේ තුනම රූපයට කැමැති අරූපයට අකමැති අරූපයට කැමැති රූපයට කැමැති අකමැති දෙකටම සමහිත කියන මේ තුනම මනසක තියෙන தত্ত্ব තුනක්. ඒ තුනටම සමාන වෙනකම් භාවනා යන්න ඕනේ. මේ කතා කරන්නේ එයා බලාගෙන හිටපු රූපේ අරමුණට ගත්තා රූපාරමණේ නැති වෙයි කියන බයකින්, චකිතකින්, බියකින් තමයි ගත කරන්නේ. මොකද මේ රූපේ එල්ලලා තමයි සක්කාය දිට්ඨිය තියෙන්නේ. ඒ රූපේ ඉල්ලලා තමයි මාන්නේ තියෙන්නේ. ඒ රූපේ ඉල්ලලා තමයි තෘෂ්ණාව තියෙන්නේ. ඉතින් අපි තණ්හා මාන දිට්ඨිය වලට ආශ කරනකොට ඒක රඳවන්න තියෙන පදනමට ප්‍රේම කරනවා. ඒ පදනම ගෙවෙනකොට තණ්හා මාන දිට්ඨි ගෙවෙන නිසා තණ්හා මාන දිට්ඨි වලට වක්‍රාර්ථයෙන් කැමති නිසා ඒ ගෙවි යෑම පේන්නේ අභියෝගයක් විදියට බයක් විදියට ඒ කියන්නේ සද්ධාවේ මධිකමක් තියෙනවා කියලා. ඒකට ඒ භාවනා විදියට ගිහිල්ලා ඒ ඊටාම සූක්ෂම සමතුලිත භාවය එහෙම නැත්නම් එකලසට යන්න ශ්‍රද්ධාවමදි රූපෙට තියෙන ආශාව නිසා නැත්නම් සක්කාය දිට්ඨියට මාන්නයට විචිකිච්ඡාවට තියෙන මේ තණ්හාවට තියෙන ආශාව නිසා අනිදාසික ලෑස්තිලා ගියොත් ඔකට උත්තරයක් හම්බෙනවා. මොකද අමාරු දේ තමයි යහනපන ගෙවෙන එක. ඒකට මනස සකස් කරන එක තමයි අපි කමඨං සුද්ධ කිරීමෙන් කරන්නේ. අනිදාසිකට ලෑස්තිලා යන්න. එතකොට ඊටාම සූක්ෂම සතියක් සුපතිත්ථිත සතියක් සුපතිත්ථිත සතියක් අවශ්‍යයි උතන අරසා කරගෙන යන්නේ මේ සතිය සඳහා ඉදිරිය බලන්න කියලා කියන්න පුළුවන්. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ ආනාපානසති භාවනාව පිම්බීම හැකිලිම සහ නාස්පුඩුවේ හුස්ම රැල්ල ගැටීම එක හා සමානව දැනේ. පිම්බීම හැකිලිම උදරයේ විශාල ප්‍රදේශයක පැතිර ඇති නිසා සුලම් රැල්ල ගැටීම මූලික කර්මස්ථානයේ ලෙස තෝරා ගැනීමට ප්‍රිය කරමි. එහෙත් ඒ වම් නාස්පුඩුව හරහා ඇතුල් වන සීතල සුලම් රැල්ලක් ආශ්වාසයේ වශයෙන් දැනෙන අතර ඒ ඊටමත් අවධානයේ යොත නිරීක්ෂණය කළ යුතු ඊතා සියුම් පිරිමැදීමකි. ප්‍රාශ්වාසයේද එලිසම සියුම් අතර දකුණු නාස් පුඩුවේහි දැනීමක් ඇත්තේම නැත්තරමිය. පැය කාලයකදී ගලාගෙන එන දහසක් සිටිවිලි සිටිවිලි බව හඳුනාගෙන ඒවා ඉවතලමින් නාස් පුඩුවේ ගැටෙන සුලන් රැල්ලට සිත යොමු කරමි. එහෙත් ඒ ඊතරම් තීව්‍ර නොවන බැවින් වැඩි වේලාවක් එල්ලී සිටින්න හැකිය. සිටිවිලි වශයෙන් ගලායි මූලික කර්මස්ථානයේ ලෙස වඩා සුදුසු කුමක්ද යන්න කරුණාවෙන් පැහැදිලි කර දෙන ලෙස කරුණාවෙන් ඉල්ලමි. මේ දෙකම එකම එක සමානයි. තමන් ඉඳගෙන ඉන්න බව දන්නවා නම් ඒක තමයි මූලිකම කර්මස්ථානයේ තේ ඉඳගෙන ඉන්නකොට හැපෙන තැට පේන්න පුළුවන්. පිම්බි මැක්ලින් පේන්න පුළුවන්. නාසයේ පේන්න පුළුවන්. කොයි එකත් එකයි. ඉතින් කොයි එකද වඩා ලේසි, කොයි එකද වඩා ප්‍රිය, කොයි එකද වඩා මනාප, කොයි එකද වඩා සුහද කියන එක විතරයි වැදගත් වෙන්නේ. ඒ දේ තමයි අපිට දුරතිග යන ගමනක් යනකම් හැරමිටිය බවටපත් වෙන්නේ. ඒ නිසා ඉස්සරහට මොන බාධාව ආවත් එවනද මේ බලාගෙන ඉන්න අරමුණ සියුම් වුණත් ඊට අතහැරපු අරමුණට වැඩිය මේ අරමුණ ටිකේ ගොඩාක් දුරදිග යන්න පුළුවන් නම් ඒ සුවදභාවය නිසා ඒක තමයි අපි තෝරගන්න ඕනේ. ඉතින් එහෙම යනකොට යනකොට ඒ අරමුණේ සියුම් වෙන්න වෙන්න වෙන්න සාමාන්‍ය සතියින් ඉඳලා බෑ. ඒකට සතිය තීව්‍ර කරන්න වෙනවා. පීයක් ගාලා පාවිච්චි කරනවා වගේ සතිය එnte එnte තීව්‍ර වෙනවා මොකද Taman බලාගෙන ඉන අරමුණ සියුම් වෙනවා හිතවිලි වේදනා සද්ද එන්න පටන් ගන්නවා ඒ වුණත් ඒන හිතවිලි වේදනා සද්ද දිගේ හිත ගසාගෙන යන්න ඉඩ නොතබා අර සියුම් අරමුණ දිහා බලාන ඉන්න එක ඊට පායන වෙලාවේ නේද නොපෙනී යන තරුවක් දිහා බලා ඉන්නවා ඉතින් අපිට ඒකට බලම තරුවක් දිලිසෙනම තරුවක් එක තමයි මේ සෙල්ලම කරන්න පුළුවන් එහෙම බලා හිටියොත් ඉර නගින්න නගින්න තරු ලීන භාවයටපත් වෙනවා. පත් වුණාට ඒ බලාගෙන ඉන්න බඩ පිට බල්ල බැලුවත් ආයෙ පේන්නේ නැහැ. නිසා ඒකම ඇහ කරවිල වෙනකම් බලائیں۔ යම් දවසක උදාතරුව දිහා බලන්න හිටියොත් පෙනේවි උදාතරුව දවල්ටත් තියෙනවා. එතනින් අල්ලගත්තොත් ඒ උදා වෙන්න පොඩ්ඩකට කලින් මේ තරුව ප්‍රභාස්වර ගතිය නැති වෙනවා ප්‍රකාශ ගතිය නැති වෙනවා. නමුත් පොඩි නිකන් පොල්ලඳ ගැල්ලක් වගේ අහසේ පේන්න තියෙනවා. ඒක බලන්න පුළුවන් දවල් වුණත් බලපු කෙනෙකුට. ඉතින් ඒකට කරණ තියෙන්නේ අනිත් අර ඔක්කොම ගියත් මේ තරුව තියෙනවා. ඒතකොට සූර්යාලෝකය නගිනවා. මේ තරුවේ සේයාව ඉතුරු වෙනවා නිකන් දවල්ට පායන හඳ වගේ. අන්න වගේ දහසකුත් දේවල් තියෙද්දි Taman ඉන්න අරමුණම වැඩි වේලාවක් බලන්නේ නම් ඉන්න නම් ඒ අරමුණ විශේෂීම හිත යොමාගෙන නැත යොදාගෙන වටපිට නොබල බලාගෙන හිටියොත් වෙනදට විදිහ බලන්න පුළුවන්. ඒ බලන්නේ වැඩි වේලාවෙන් සත්‍ය ප්‍රමාණයට වැඩි ගුණාත්මක භාවයේ දිනුවක් ඇති වෙනවා. ඒ නිසා කොයි අරමුණද හොඳ කියලා පිට කෙනෙකුට කියන්න බෑ. Taman තමයි දැනගන්න ඕනේ. වඩා සුහද එක මොකද්ද? ප්‍රකට එක මොකද්ද? එතන ඉර බහ නගගෙන එනකොට ආලෝකවන්ත තරුව දිහා බලන හිටියොත් තමයි ගොඩක් වෙලා යනකම් තරුව බලාගෙන ඉන්න පුළුවන් වෙන්නේ. පුංචි තරුවක් දිහා බැලුවොත් ඉර නගිනවත් එක එක නැති වෙනවා. ඉතින් ඒ වගේ ඒ දිගට බලාහන දිල්ලෙන් තමයි අපි අවධාන ශක්තිය දහසක් කරදර කරද්දී අවධාන ශක්තිය එක තැනකම තියාගෙන පුළුවන් නම් ඒ දහසක දහසක් බාධක ඔක්කොම මේ බොඳ වෙලා යනවා. ලොඳ වෙලා යනවා. වඳ වෙලා යනවා. අර අපිට එක දෙයක අරමුණ තියාගෙන බැරි නිසා අර අර කරදර ඔක්කොම ඇවිල්ලා අපිව අපිට හරියට කරදර කරනවා මේ අපේ අවධානය එක තැනක තියාගෙන බැරි නිසා මූල කර්මත්තාන්න දාන්න කොයි එකෝ පහසු එක ඉවර වෙනකම්ම බලන්න බලනකොට ඔය මොනම බාධකවකින්වත් මේ කර්මස්ථානේ මේ කර්මස්ථානේ අකුළු හෙලන්නේ ඒක මකා දමන්නේ අපි මූල කර්මස්ථානයේට ගෞරව නොකර අපි ඒකට නිග්‍රහ කරමින් নানা ප්‍රකාර දේවල් වලට පණින චපල හිත තමයි අපිට කරදර කරන්නේ. ඒ නිසා වඩා සුදුසු ප්‍රකට අරමුණ තෝරා ගන්න ඕම කරනකොට ඒක ඉබේම තේරෙන්න ඉඩ තියෙනවා. සක්මන් භාවනාව එක් කෙලවරක සිට අනෙක් කෙලවර දක්වා සිතිවිලි වලට ඉඩ නොදී සක්මන් කරන අදිෂ්ඨාණයෙන් ගමන පටන් ගත් විට පියවර 10 පියවර 5 10 15 පමණ යටපතේ සතිය පැවැත්විය හැකිය. මතුවෙන සිතිවිලි වහා දැනගෙන නැවත යටිපතුලට අවධානය යොමු කරමි. එක් එක් අවස්ථාවල වම දකුණ 1 2 3 4 තබනවා තබනවා ඔසවනවා තබනවා ආදි වශයෙන් විකල්ප ප්‍රයෝග කරගනිමි. එසේ කරනු ඒකාකාරී නොවි සිටිවිලි මඩ පවත්වා ගන්නට. මෙහි නිර්වද්‍යතාවය පැහැදිලි කර දෙමින් කාරණු කිල්ලෙමි. ඔබ වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. ඔය යම් දවසක අපිට මේ වගේ විවිධ උපක්‍රම හරහා පයෙහි හිත පවත්තන්න ඕනේ කියන පණිවිඩේ හිතට කාවැදෙනවට පස්සේ එකම උපක්‍රමයක්වත් ඕනේ ඊට පස්සේ අනායාසයෙන් වගේ යන්න පුළුවන් තත්ත්වයක් වෙනවා. මුලදී තමයි ඔක්කොම කරදර එන්න පටන් අරගන්නේ මොකද අර ප්‍රමුඛ අරමුණ ප්‍රමුඛ වශයෙන් තේරුම් ගන්න නැති නිසා ඒකට ප්‍රමුඛතාවය දෙන්න හිත දන්නේ නැති නිසා ඉතින් මේ ප්‍රමුඛතාවයේ දෙන්නේ ලාභ සත්කාර සම්මාන සිලෝක හම්බෙන්න නිසා නෙවෙයිනේ. ප්‍රතිපදාවක් වශයෙන් ඉදිරියට යන්න පාර නිරවුල් කරලා දෙන්න නිසා ඒ නිසා ඒක හිත ස්වභාවයෙන් ගන්න හිතට බද්දන්න ඕන. හිතට ඒක කාවත් දාන්න ඕනේ. කාවත් දාන්න තමයි අපි මෙනෙහි කිරීම කරන්නේ. ඔය කොයි එකත් හොඳයි. කරගෙන යන්න කරගෙන කරගෙන යනකොට තමයි තේරෙනවා නම් පියවර ගාන සතියෙන් ගත කරන පියවර ගාන වැඩිවීමක් මෙනෙහි කරන ක්‍රමය ගැන එච්චර කලබල වෙන්න එපා. ඒක ටික කාලෙකින් නැතුව වුණත් මේක කරන්න පුළුවන්. එතකොට වැදගත් දේ තමයි එහා කොනට ගිහිල්ලා හැරෙනකොට ඉරියාව සංදිස්ථානෙට යනකොට ගිනිච්ච සතිය එතෙන්දි වට ගන්න නැතුව ඊගාව නැගි හැරෙනවා ඉවරනාට පස්සෙත් ආපහු එනකොටත් ඒක හැලහැප්පීමකින් තොරව බාධාවකින් තොරව ගෙනියන්න පුළුවන් එතකොට එනවා මෙනෙහි කිරීමේ ශක්තියක් නෙවෙයි එතන ඕන කරන්නේ අර තමන්ම වඩා ගන්නාලද සතිය කිලිහෙන්න ඉඩ නොදවා. ඉතින් මාරු කරනකොට කොහොමද කරන්නේ කියලා. නිකම් බාධක දිවීමේ තරඟයක් කරන කරනකොට හැන්දක් අතේ තියාගෙන දෙහි ගෙඩියක් හැන්ද උඩ තියාගෙන දුවන්න පටන් අරගත්තට පස්සේ එයා ඒ දෙහි ගෙඩිය වැටුනොත් හැන්දෙන් ආපහු මුලට යන්න ඕන. ඒ නිසා සීරු මාරු ඇවිදිනවා දෙපැත්තේ ඉන්න තැන Tamanට ඉස්සර වෙන්න දෙන්නෙත් නැහැ. හැබැයි බලන්න යන්නේ බලන්න ගියොත් ඇන්දෙන් දෙහි කිටි වැටෙනවා. අන්න ඒ වගේ තමයි අර මේ වැඩේ අරගෙන යනකොට ගිනිච්ච සතිය වට ගත්තොත් ආයේ මුලට එන්න ඕන. ඒ නිසා මේ හැරෙන තැනදී අවධානයෙන් තියාගන්න. ඒකට ලෑස්ති වෙලා යන්න හැරෙන තැනදී ගොඩාක් සතිය කැඩලා යනවා. ඔද්දල් වෙනවා. ඒකට මේ තියාගෙන වඩාගෙන අරගෙන යන සතිය හැරීමේදී මුකුත් කරන්න නැතුව පෙරලා ගන්න නැතුව අලප ගන්න නැතුව එන්න ඕනේ කියන දේ කරන්න පටන් අරගත්තොත් තමයි තේරෙන්නේ කොතෙන්ද මෙනෙහි කරන්න ඕනද කොතෙන්ද හිත මේ මානසිකාරයේ මෙනෙහි නොකලත් මම මම සම්පාදනය කළ ගතියුත්තේ මේක උපයාගත යුත්තේ මේකයි මගේ පරමාර්ථ විත්ති මේකයි කියලා තේරුම් ගත්තට පස්සේ දහසකුත් එකක් ක්‍රම තියෙන නිසා සතිය සක්මණේ සතිය හරි විචිත්‍රයි. ඒක බෝ කරගත්තොත් පරියන්කට ගියාට පස්සේ ඒක නඩත්තු කරන්නේ හරි ලේසි. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මේ වැඩමුළුවේ රාත්‍රී ධර්ම දේශනා මාලාවේ පළමු දින දේශන දේශනා කළ පරිදි පළමු දින දේශනා කළ පරිදි තමන් ධර්ම මාර්ගයේ යන ගමන් තම සමීපතමයන් ඒ සඳහා ගැනීමට උත්සාහ කිරීම වරහන් තුල ඒ ආයත ඊතරම් වුණාවක් නැති විට නොකරන්නේ යයි පැවසුවේ ඒ ධර්මයේ නාමයෙන් තමන් තුල තම සමීපතමයන් කෙරෙහි ඇති බව තණ්හාවක් නිසාද එම තණ්හාව තවදුරටත් පැහැදිලි කරන තැනමින් ගෞරවපූර්වක ඉල්ලා සිටින තෙරුවන් සරණයි ඒක තේරෙන්නේ නැහැ සංස්කෘතයක් කරුණා කරලා ආයේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවසරයි ඔබ වහන්සේ මෙම වැඩමුළුවේ රාත්‍රී ධර්මදේශනා මාලාවේ පළමු දින දේශනා කළ පරිදි තමන් ධර්ම මාර්ගයේ යන ගමන් තම සමීපත සමීප සමීපතයන් සමීපතමයන් වෙන්නේ නැති සමීපතමයන් ඒ සඳහා ගැනීමට උත්සාහ කිරීම වරහන් තුල ඒ ආයත තරම් වමනාවක් නැති විට කියලා වරන් ගාලා එහෙම නැත්නම් ඒ සඳහා ගැනීමට උත්සාහ කිරීම නොකරන්නේයි. අවසී ඒකදී ඒකදී බොහොම ප්‍රසිද්ධව සරුවචනාංශයේ දේශනා කළා තියෙනවා. Taman මඩ කිරලා තීත වේලාවක ඒ මඩ වලේ මෙරලා ඉන්න තව කෙනෙක් ගොඩ ගන්න යන්න එපා. ඒකෝ Taman තවත් තෙරනවා. ඉතල Taman ගොඩ වෙන්න. ගොඩ වෙලා ඉවර වෙලා ලී කැල්ලක් දාලා හරි නැත්නම් සිවුර විසිකලා හරි අල්ල ගන්න ඊට පස්සේ ඇදලා ගන්න. ඒ නිසා Taman මඩ වලේ ඉඳද්දී අනුන්ට මේ දෙන්න හදන කරන ක්‍රමය ඉච්ච සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා Tamanට හොඳට බලන්න Taman මේ කරන දේ විශ්වාස නම් ඊ ගාවට කරන දේ කරනවා මිසක්කා ළඟ ඉන්න කට්ටියට කෑකොස්සන් ගහන්න ගියා යනවයි කියන්නෙම Taman වැඩේ හරියට යෙදෙන්නේ නැහැ කියන එකයි. ඒ නිසා මේ තේරවාදයට මේ නිසා අනිවාර්ය චෝදනාවක් තියෙන හරිම ආත්මార్థකාමී කියලා. තමන් ගොඩෙන් බලන මිසක කිසි කෙනෙකුට උදව් කරන්නේ නැහැ. ඉතින් සර්වඥාසේ කියන්නේ පුළුවන් නම් කරන්න. මම දැකලා කරලා උත්සාහ කරලා ගැටද හරිය මෙච්චරයි. බුද්ධෝහම් බෝධිසාමි. බුදු වෙමි බුදු කරවන්නේ මුත්තෝහම් මොත ඉස් මොච ඉස්සාමි මම මිදෙන්නෙමි මුදවන්නෙමි. තින්නෝහම් තාර ඉස්සාමි මම ඉස්සලා ගොඩ වෙන්නෙමි ඊට පස්සේ අනිකයි ගොඩ කරවන්නේ. මේ බාගෙට තැම්පිච්ච අල අනික් කාට කවන්න ගියාට පස්සේ දෙන්නටම බඩ එකක්ම හැදෙනවා. අද බුද්ධහම කියන්නේ ඔන්න ඔහම දෙයක්. Taman දන්නේ නැති දෙයකට තව කෙනෙක් යොමු කරනවා. හරියට ಗುಣ වර්ණනා කරනවා. ඒ ಗುಣ වර්ණාවෙම තේරෙනවා මෙයා කාලා නෙමෙයි කතා කරන්නේ කියලා. ඉතින් ඒක තමයි දැන් බුද්ධ ධර්ම විතරයි ওই චෝදනා දෙන අනික අය කොහොමඩක්වත් අත්දකින්න බැරි එකක් නේ ධර්මයක් කියලා කියන්නේ දෙයයන් ආංශෙයි. ඒක නිසා අත්දකින්න බෑ. මේක අත්දකින්න පුළුවන්. ඒ නිසා Taman අත්දකින්න දේ හරිනම් Tamanට ඊගාට කරන දේ ගැන බලන්න. ඇත්තටම කියනවා නම් Taman හරියට ඊගාව දේ කරනකොට අර ධර්මයට අකමැති අයත් හැරිලා ඉන්න පටන් ගන්නවා. Taman අත හරියට නොදැන කියලා දෙන්න හදනවට වැඩියි. ඒක නිසා මම කියන්නේ be mindful and mind own business කියලා. ඊට සැර වැඩි. එහෙම කිව්වම සැර වැඩි හුඟව දෙනකොට ඕනේ මේ Taman දන්නේ නැතුව මේ අනුන්ට මේක උගන්වන්න යන්න. අද තියෙන මුළු අධ්‍යාපන ක්‍රමෙම ඔච්චරයි. එක එක්කත් ඔය උගන්වන එකක්වත් දන්නේ නැහැ. ඒක දැන ඉගෙන ගන්නකොට ඕරා කල් ගියා. මේ උගන්වන්නේ එක එක්කත් ඌට උතේ අත්දකලා නෙවෙයි උගන්වන්නේ. අත්දකනනම් ඒක ඒක අධ්‍යාපනයෙන් දෙන්න බෑ. ඒක අත්දැකීමෙන් දෙන්න ඕන දෙයක්. ඒ නිසා අද තියෙන අධ්‍යාපන ක්‍රමෙන් දිහා බලනකොට සම්පූර්ණ නොමග යවන බාහිර කරන අධ්‍යාපනයක් තියෙනවා. දන්න දෙයක් උගන්වනකොට තේරෙනවා. මේ මනුස්සයා මේ අත්දකලා කියන්නේ කියලා. එහෙම නැත්නම් ණයට ගත්ත දෙයක් උගන්වනකොට ඒත් තේරෙනවා. ඒ නිසා අද පොඩි ළමයින්ට හොඳටම තේරෙනවා මේ අධ්‍යාත්ම ක්‍රමේ වැරදි කියලා. නමුත් උන්ට ගහලා, ටියුෂන් දාලා, ඉස්කෝලේ ගෙනියලා මේ කරන වදේ නිසා උන් ඒකාන්තෙම දෙමාපියන්ට වෛර කරනවා ඒකාන්තෙම ගුරුවරුන්ට වෛර කරනවා ඒක ඒක කවුරුවක්වත් දන්න දෙයක් ඒක මොකද දන්නේ නැති දෙයක් උගන්වන්නේ සතිය වගේ කවුරු හරි අත්දකව කෙනෙක් සතිය උගන්වන්න ගියාම ළමයට තේරෙනවා මේක අත්දකින්න පුළුවන් දෙයක් මේ කියන්නේ අත්දකපු කෙනෙක් කියලා එතකොට ඕනේ අධ්‍යාපනඥයෙකුට වඩා පොඩි කාට තේරෙනවා මේක මේ කෙලවරක් තියෙන වැඩක් කියලා. ඒ නිසා තමන් අනික් අයට උගන්වන්න ඉස්සලා බලන්න ඇත්තටම තමන්ට විශ්වාසද කියලා. තමන්ට විශ්වාස නැති නිසා වෙන්න ඇති මේ කට්ටියත් එකතු කරන අර කප්ටන කෑම හම් වෙච්චාම කෑ ගහන්නේ. කා කා කා කා කා කා කා ගන්න. ඒ වගේ කතාවක් තියෙන මේක. ඒ නිසා මේ ධර්මයේ බුද්ධ ආගම වෙන් කර ගන්න දේ හොඳම තැන තමයි තමන් දන්න දේ කතා කරනවා නම් ඒක නා ධර්මයට නතුයි. තමන් නොදන්න දෙයක් කතා කරනවා නම් බුද්ධ ආගමත් එකයි, කතෝලික ආගමත් එකයි, මුස්ලිම් මොන ආගමත් එකයි. ඒකේ තියෙන්නේ මොකද්ද ඇදහිලි පොදියක් දෙන එක නිසා පැහැදිලිවම ධර්මේ නම් කියලා තියෙන ওই විදිහට තමයි. නමුත් අපි අපේ අතින් ඒ වැරද්ද සිද්ධ වෙනවා. අපි අනිකයි උනන්දු කරවන්න යනවා. උනන්දු කෙරෙවට ඉතින් මේ මිනිස්සු එහෙම කිව්ව පළියට උනන්දු වෙන්නේ මොකද ඒක හරි බරපතල තීන්දුවක්. මේ ධර්මයට එනවද නැද්ද කියන එක. ඉතින් ඒක ඔක්කොටම කරන්න කියලා කියන්නේ ධර්මයේ හැල්ලු කිරීමක් කියලා කියනවා. ඒක ධර්මයේ හැල්ලුවටපත් කිරීමක්. තන් දන්නවනම් මේක ඉතා ගමේකේ ගැඹීරත්වය ඔය පිස්සටයි විහාරටටයි ඔක්කොටම ධර්මය කරපම් කියන්නේ නැහැ. බෞද්ධ රාජ්‍ය හදන්න යන්නේ කරන්න බෑ. ඒක ඔක්කොටම ගැලපෙන ධර්මයක් නෙවෙයි මේකේ තියෙන්නේ. ඥානවන්ත පඤ්ඤාවත්ත සායන් ධම්ම. නායන් ධම්ම දුප්පඤ්ඤාස. ඉතින් එහෙම ප්‍රඥාව නැති කෙනාට සීලවත් ඇදෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. ඒව නැති වුණාට කමක් නැහැ කියන තරමට යනවා. ඉතින් එහෙම කෙනෙකුට මේ ධර්මයේ වගේ දෙයක් දුන්නාම ඒ කියන්නේ ඌරන් ඉදිරි පිට මුතු දමනවායි කියලා යේසුස් වහන්සේ කියලා තියෙනවා. ඌර ඉස්සර 아무තු දාන්න එපා. උන් හිතන්නේ ඒක ගැළවිලි විතර කියලා කනවා. කාපම දත හැපෙනකොට ඌ මුතු දාපේ කාට ගහනවා. ඌරන්න මුතු වලින් වැඩක් තියෙනයි. ඌරන්න ඕන අසුචි. ඒ නිසා ධර්මයක් දෙන්න යන්න එපා ඔක්කොටම. මේකට කැමති කෙනා වැඳගෙන ඉන්න ඕන. ආවට පස්සේ දුන්නොත් සාර්ථකත්වෙ වැඩි. ඒක නිසා මේක මම දන්නවා අපිට මේ වගේ තැනක් කතා කරන්න පුළුවන්. නමුත් රේඩියෝ එක, ටෙලිවිෂන් එකේම කතා කරොත් ඒ රේඩියෝ ලයින් එක වහන්න වෙයි. ටෙලිවිෂන් එකත් වහන්න වෙයි. මොකද ටෙලිවිෂන් එකෙන් කරන්නේ මේකමනේ. ඒක නිසා මේ තමන්ගේ විශ්වාසය, තමන්ගේ සාක්ෂාත්කරණය, තමන්ගේ ඇද මේ අස්පනා අපිට දැනුම වැඩි කිරීම සඳහා කටයුතු කරන කරනකොට ඒක විශාල බණක් වෙනවා. එක්කිරෙකුට නෙවෙයි කිට්ටුවන්ට නෙවෙයි මුළු ලෝකෙටම බණක් වෙනවා. එතකොට මිනිස්සුන්ගේ ඇස් හැරෙනවා. අපි මේ කෑකොස් ලං ගන්නවට වැඩියි. අවසාන ප්‍රශ්නේ. ගරු ස්වාමීන් වහන්ස මගේ සිත වැරදි සෝම සිතක් බව හැඟේ. මීට වඩා මට පුළුවන් කියා බොහෝ විට සිතයි. වරහන්නසේ මගේ ස්වාමියා මෙය ඇත්තක් බව කීම මෙයට තවත් උනන්දු කරයි. මෙත් සිත් වඩන නමුත් ඒ తాවකාලිකයි. මේ සම්පූර්ණයෙන් නවතන්නේ කෙසේද කියා පිළියමක් දීමට අයදිමි. එරුවන් සරණයි. සම්පූර්ණ නෙවෙයි අපිට ටික ටික යන්න වෙන්නේ මෙහෙව් හිතකට මගේ හිත කියන එක තමයි තකතිරුකම කියලා කියන්නේ. මේ තරම් නන්නත්තර නොකෑමනා දහවදොර පට්ටපතුරු හිතක් දැක දැකත් මේක මගේ හිතලියම පටන් ගන්න තියෙන එතනින්. ඉතින් ඊට පස්සේ මේ කක්ක කොච්චර මිරිකලා වැළුවත් ඕකේ ඕකේ රත්තරන් නෑ ඕකේ මැණික් නෑ මුතු නෑ මේ කක්ක බව දන්නේ නැතුව මිරික මිරික මිරික මිරික බලන්න පුළුවන් බලන්නකෝ හෙව්වා අනේ හම්බුන්නේ නෑනේ. හම්බ වෙන්නේ නැහැ නේද? කක්කවල කොහොද මැනි? නිසා මේක මගේ කියා ගන්න එක තමයි සරුවචනාංශේ මතක් කරන්නේ මේ මිනිස්සුયો දන්නවනම් හිත මෙහෙම දෙයක් කියලා අවංශ කොච්චර ඒ බුදුචානන්සේ පෙන්වන්නේ සැරසෙන්න කැමති තරුණයෙක් හෝ තරුණියගේ ඇඟෙහි ගැරන්ඩිකුණක් එල්ලුවොත් මොකද වෙන්නේ කියලා අහනවා. මැරිච්ච බලුකුණක් එල්ලුවොත් කොච්චර ඉක්මනට ඒක අයින් කරගන්න හිතනවද? මොකද සැරසීමට කැමති කෙනාට බලුකුණක් ගැරන්ඩිකුණක් එල්ලුවොත් මල් මාලයකට අන්න ඒ වගේ හිතගෙන දැනගන්න දැනගන්න මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියන එක බුදුරජාණන් ජපවන්තරයක් වගේ. ඒත් ඒ සාමාන්‍ය ජීවිතින්ද දී ජපවන්තරය ගැලපෙන්නේ ඒකට දිග්ගට ගිහිල්ලා රූපයක් සමාදන් වෙලා ආනපානි වගේ ඒකත් හොඳටම ගෙවෙන මට්ටමට බොඳ වෙන මට්ටමට ලොඳ වෙන මට්ටමට ගියොත් විතරක් අන්න ඒ තැනදී දැනගන්න පුළුවන් කියනවා මේ රූපයත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි හිතත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කාගේදෝ න්‍යායපත්‍යයකට වැඩ කරන එකක් මේකේ තියෙන සුද්ධ වශයෙන් කියන මේ ಜಾතිය බෝ කරන්න මිසක්කා මේ හිතට වෙන මොනම දෙයක්වත් ඕනෙත් නෑ දන්නෙත් නෑ. එයා දන්නේ අපේ මේ ඥානයක් තව කාට හරි දෙන එක තමයි හැදිලා තියෙන්නේ. ඒක ඒකට හැදිච්ච මේ කය ඒ බව දැනගන්නට කැමති නෑ. මේකට හැච්ච මේ හිත ඒ බව දැනගන්නට කැමති නැහැ. ජාතිය බෝ කරන්න හැදිච්ච එක. ඒක නිකන් ඉංගියෙන් ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා. මේක ලෝක වඩකෝ නැත්නම් ආර්ථික දේශපාලන සමාජික වර්ධනයක් බලාපොරොත්තු වෙන මිනිස්සයා ලෝක වඩක කියලා කියනවා. ලෝකේ වර්ධනය සුසාන වර්ධකයෙක් කියලා. මංචා බෝ කරන්නේ තව සුසාන කීපයක් ඇති කළ සිල මැරලා. ලෝක වඩකෝ සුසාන වඩකෝ ඉතින් ඒක තමයි ඒ දියුණු වෙන්න දියුණු වෙන්න අපි ජාතිය බෝ කිරීම අතින් දක්ෂ වෙනවා මිසක්කා. අපි කොච්චර කොට කුණු හarp කිව්වත් ඕකට කොච්චර ලැජ්ජ බය නැති අය කිව්වත් ඕකට කවුරත් ඉගෙන ගන්න ඕනේ නැත්නම් උගන්වන්න ඕනේ නැත්නම්. ඒක හිත දන්න දේ. ඒකට ආයේ කවුරක්වත් කියලා දෙන්න ඕනේ නැහැ. ඉතින් හේව් හිතක් තෝ ඉන්නේ ඕකට තමයි කියලා ඌගේ මූණට කියන එක තමයි බුදුරජාණන්සේ කරන්නේ. ඉතින් ඒකට හිත කැමති නැහැ. හොරෙකුට දවල් මත් දහනක අල්ලගෙන තෝ හොරයි කියලා කිව්වොත් උට කරගන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා කොටු කරන්න ඕනේ මෙයා. කොටු කරලා කියන්න ඕනේ මේ න්‍යායපත්‍යක් තියෙන එක කවදාවත් සදාචාර සම්පන්න න්‍යායපත්‍යක් නෙවෙයි. ඒක හැම වෙලාවෙම බෝ කිරීම සඳහා යන න්‍යායපත්‍යක්. මම මේක උඹට මූණට කණ්ණාඩි අල්ලලා පෙන්නනවා. කාගවත් අල්ලන්නේ අනේ මේක භයානක අකුසලයක්, භයානක ප්‍රශ්නයක්. Tamange ඊතර දාලා අල්ලන්න පුළුවන්. ඒකෝට බලතැයි මේක මමද මේක මගේ කියන්න වටනවද මම කියන්න වටනවද මගේ ආත්මය කරන්න වටනවද කියලා මම නෙවෙයි නං මගෙත් නෙවෙයි නං මගේ ආත්මය නෙවෙයි නං මේ හිතේ තියෙන වැරදි වලටයි පශ්චාත්තාපේන්නේ අවශ්‍යතාවයක් නැහැ ඒක හුතර දකින්න ඕන මේක මගේ මන අපිට නෙවෙයි මේක වෙන්නේ මගේ චේතනාක්ෂ මේක නෙවෙයි වෙන්නේ මේක මේ යාගේ හැටි ඉති බුදුරජාණන්සේ කියන්නේ චේතනාවක් වුණොත් විතරයි කර්ම රැස් වෙන්නේ චේතනා නැතුව හිතේ කරන දේව අසම්පජාන මනෝ සංඛාර කියලා කියනවා. මේ හිත ගినాපු චාරිත්‍ර වගේක් ක්‍රියාත්මක කරන මේසක සදාචාරයක් හිතට ඕනේ නැහැ. ඒක හොඳට පේනවා හීනවලදී. හීනෙන් කවුරුත් සදාචාර සම්පන්න නැහැ. ඒ නිසා ප්‍රශ්නයක් අහනවා හීනෙට ඒ පුද්ගලයා වා කියන්න ඕනද කියලා. බුදුන්සේ කියනවා හීනෙන් වෙන කිසිම දෙයක් අකුසල් නෙවෙයි කියලා. ඒක හිත යෙදෙන ප්‍රමාණය අකුසලයකට තමයි මදි. ඉතින් අපි දවලුත් ඉන්නේ හීනෙක තමයි. ඔය පැටලිලා හිටියට කට්ටිය. රැහැට රෑ හීන පේනවා. දවල්ට දවල් හීන පේනවා. කොයි වෙලාවෙත් ඉන්න හීන එක තමයි. ඉතින් ඒ නිසා මේක තුලින් මොනවදෝ කොරෝනා මේ මොකද්ද ක්‍රියාත්මක වෙනවා. ඒක සම්පූර්ණ සදාචාර විරෝධී. ඒ නිසා මේ සදාචාරයක් හදාගත්තට පස්සේ මේ හිත දෙකට ඇද්දා වගේ රබරපටියක් හිතේ වල් නන්නත්තරවල් මත් ඇති වනචර ගති ටික මේ පැත්තෙන් වැඩ කරනවා අර පැත්තෙන් සාන්ත දාන්ත තීන්ත කූඩුව වෙන්න උත්සාහ කරනවා. ඉතින් පිස්සු හැදෙනවා. ඒ තමයි අද පිස්සු. 40කට පිස්සු බෙහෙත් බොන මට්ටමේ. බෙහෙත් නොබොන මට්ටමේ මිරිකගෙන ඉන්න කට්ටිය කී දහහද කියලා කියන්න දන්නේ නැහැ. එමෙතන මේ හිතේ හැටි එහෙම තමයි. ඒක නිසා මේ මේකෙන් වෙන මේක පරිේශණය කරනකොට මේකෙන් වෙන අවුල අඩු කිරීම සඳහා සර්වචාන්ස කියන කැලේට යන්නේ. තව කෙනෙක් එක සමාජශීලී වෙන්න යන්න එපා. එතකොට ඒ අනික් කෙනාගේ හිත නරක වෙනවනේ. ඒ නිසා Taman කැලේකට වෙලා උදේකලා වෙලා මේ පරිශීලනය කරලා බලන්න කාටද Tamanගේ හිතේ ස්වභාවය ගැන සතුටු වෙන්න පුළුවන් කියලා. මොකාටවත් බෑ. ඒ නිසා නමනේ මීට වැඩිය කැලේ සදායි. ඉතින් හරියට රිලව් වෙනවා. වාහනය කියලා නැත කරපු ගමන් සයිකන්නාඩියට කියලා බලපුවම ඇතුලේ රිලුවේ. ඉතින් අර සයිඩ් කරනවද දෙක ගහ ගන්නවා ගොරවනවා එලෙව්වත් සයිඩ් කණාඩි අරගෙන යනවා මිසක්ක මේ සමහර සයිඩ් කණාඩි බල 14000 15000 වටනවා ඊළඟට සතේක වටනගෙන ගහ උඩට ගිහිලා බල බල රන්නකොල්ල අත අරපුවාම වයිසියට ගිහිලා ෂෝක් එකකට පෙට්‍රල් ටැංකිය උඩ වාඩිනවා අල්ලගෙන අල්ල ගන්නවා අර සයිඩ් කණාඩි එහා පැත්තේ ඉන්න එකත් එක්ක රණ්ඩුව තමයි වැඩි ඌට පේන්නේ මේ රිලෙවෙක් විරිටනවා වගේ කියලා ඉතින් අපි තුදෙන්ලා ඇඳගෙන අවගණේ කරන්නේ. අපේ පිළිඹු ඇත්ත කිව්වොත් කවුරුහරි සෝගේ මොම්බර දෙයක් අයින්න එන්න එපා මට ඕවා කියන්න එන්න එපා කියලා ඒ ඒ ඇත්ත කියන මිනිහට ගහන. අපේ පිළිඹුවත් එක්ක රණ්ඩු කරන තමයි තේ රිලෙවෙකට කණ්ණාඩි හම්බුනා වගේ තමයි. ඉතින් අර බුදුරජාණන්සේ කියන්නේ කණ්ණාඩිය. හොන්ත පිරිසුදු කණ්ණාඩියක්. හරියට පේනවා ඇතුලේ ඉන්න එක කවදාවත් ඇතුලේ කාට අපි ප්‍රිය නැහැ නේ. ඒක නෙමෙයි මේකප් දාන්නේ. ලංකාවේ ත්‍රිවිල් වල ලියලා කෙල්ල ඔච්චර ලස්සන නම් ඇයි ඔච්චර බියුටි පාලර් කියලා අහලා දෙනවා. ලස්සන ලස්සන තියෙන බෑ නාලාවට පස්සේ. ඇතර තිබුණාට පස්සේ. දැන් බියුටි පාලර් එක තියෙන්නේ ඒ ඒකිම ඒකීක රූපෙට කැමති නැහැ කියන එක. ඒක සාමාන්‍යයෙන් මට හිතා ගන්න බෑ මේ කොල්ලෝ ගිහිල්ලා මේකක් දානකොට තමයි මට වමනේ යන්නේ. ඇයි හද්ද යන්නේ මේ මොන්න මොකද වෙලා තින්නේ මේ? කෙල්ල නැටුවට සින්දු කිව්වට මේකක් දැම්මට ඒක තීක හැටිනේ. මේ බන්නේ නැහැ කොල්ලෝ නටනකොට මුණ්ඩ මට හිතනවා ඉස්තිලිංගයක් බද්ධ කරන්න ඕනේ. වෙන කරන්න දෙයක් නැහැ. ඒ මුණ්ඩ ඉල්ලන්නේ ඒකනේ. ඒකේ පෙන්වන්නේ ස්වභාවයෙන් ප්‍රകൃතියට කැමති නැහැ. මේකප් කියලා කියන්නේම ෆේස් ලිෆ්ටිං කියලා කියන්නේම ප්‍රകൃතියට කැමති නැහැ. ඒ කියන්නේ ඒකෙන් පේන කොච්චරක් වෛර කරනවද කියලා තමයි. උදෙන් කියන්නේ වෛර කරන්නත් එපා මේක උඹ නෙවෙයි. මේක වෙන්නේ හිත කරදර ගණ්ඩත් එපා. ඔය කොටු කරපන් ඔයාව. කොටු කරලා බලපන් මොකද්ද න්‍යාය පත්‍රයේ කිය ඔක්කොටම තියෙන එක න්‍යාය පත්‍රය. සීළු දෙනාටම තියෙන එකම න්‍යාය පත්‍රය මේක නෑ කියා ගන්න තමයි අපි මේ නටන්නේ. නමුත් හීන දැකින් නැතුව නිදා ගන්න නැතුව දවස් තුනක් හිටියොත් පිස්සු වැදෙනවලු. නිින්දීදී තමයි අපි අර අර ටික අයින් කරගන්නේ. ඉන්සොම්නියා කියලා මම භයානක ලෙඩක් තියෙනවා. නිින්දෙන් නැතුව ගියොත් එහෙම මොනවා කෑවත් මොනවා විවත් හරියන්නේ නැහැ. උක්දන්න කපල විසිකරෝ වගේ රොඩ විතරයි ඉතුරු වෙන්නේ. මුදට නිින්දෙදී තමයි අපි අර තියෙන ජරාව ටික අයින් කරගන්නේ. නිෂ්කාශනය කරගන්නේ. හොඳ නිින්දක් කියලා කියන්නේ හරි ඊට පහුවෙන්ද වෙනකොට හරි ෆ්‍රෙෂ්. නිින්ද නැහෙනේ. හිතේ තියෙන අර රොඩු ටික ඔක්කොම එකතු වෙනවා. භාවනා හොඳ පරියන්කයක් හොඳ නිින්දක් වගේ. දුවට අඩියට යනකම ගිහිලා පේනවා මේ ක්‍රියාත්මක වුණාට මේ ක්‍රියාත්මක කිරීමේ න්‍යාය පත්‍රය මම නෙවෙයි කෙටුම්පත හදලා තියෙන වම නෙවෙයි කාගේදෝ එකට ඉතාමත්ම සුවචව කීකරව හිත වැඩ කරනවා. ඒක දැනගන්න හිතට මධ්‍යස්ථ අරමුණක් දානවා. දාපුවාම එයා මධ්‍යස්ථ අරමුණ කෙලස් නැති අරමුණ, නික්ලේශී අරමුණ තියෙද්දී අර කෙලස් හොයාන යන හැටි. ලාහට ගෙම්බෙකුතු කරන්න වගේ. තියන්න ඉසල පයින්නවා. ඉතින් ඒකේ පේනවනේ මේ බුදුන් දැක්කත් ඕ හිත ඔච්චර තමයි. ධර්මයේ දැක්කත් හිත ඔච්චර තමයි. සංඝයා දැක්කත් හිත ඔච්චර තමයි. තමන්ගේ සීලෙට හිත ඔච්චර තමයි තියන්න බෑ තියන්න ඉසලා පයින්. මොකටද පණින්නේ ඊට වැඩිය අකුසල් දෙයකට. ඊට වැඩිය කෙලෙස් සහිත තැනකට මිදි තැනින් වතුර බැසයේ. ඉතින් එහෙව් හිතක් දකින්න එක ඒ කියන කනගාටු වෙන බය වෙන දෙයක් නැහැ. අරමුණක් තියෙන කෙනා විතරයි දන දැනගන්නේ ලෝකේ. යහපත් අරමුණක් දීපු ගමන් හිත කොච්චර කලබල වෙනවද කියලා. අයහපත් අරමුණෙන් අයහපත් අරමුණට පයින් පිස්සු ඇවිච්ච වඳුරු හිතට කිසිම කලබලයක් නැහැ. වනචර වනේ ඉන්න මීහරකෙක් වගේ ඉන්නවා. මේක දකින්න එක විශාල වශයෙන්ම තමන්ගේ අවිද්‍යාව ප්‍රමාණය දැන ගැනීම ඒකට සතුටින් දන්න මනුස්සයාට බහන හොඳට අල්ලනවා. මේකේ ස්වභාවයයි මේක නැති කරන්න දන්න එපා. මේක දැක ගන්න උත්සාහ කරනකොට යාට ඉන්න බැරුව යන්න පටන් ගන්නවා. ඒ යන්නේ ටික ටික එක සැරේ යන්න බෑ එක සැරේ හිත අදා ගන්න කීකරු කර ගන්න තියෙන එකම ක්‍රමය වහ ටිකක් බීලා මැරණේ ඊට පස්සේ නම් ඔයා කිසිම කරදරයක් කරන්නේ දඟ කරන්නේ ඒකම නතර වෙනවා. එනිසා පුළුවන් නම් ජීවත් වෙන ගාම මේ කීකරු කරන්න බෑනේ ඒක තමයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. ස්වාමීන් වහන්සේ ඊයේ ධර්ම දේශනාවේදී ප්‍රකාශ කළා මේ අර්ථ නිර්මාණයක් දුන්නා භවතණ්හා විභවතණ් කාමතණ්හා භවතණ්හා විභවතණ්හා කියන තුනට එතන භවතණ්හා සහ විභවතණ්හා තේරුම් කරපු විදිය මම පළමු වතට ඒ විදියට ඇහුවේ කරුණාකර පොඩ්ඩක් කියලා දෙන්න ස්වාමීන් වහන්සේ. තේරිච්ච ටික කියන්නේ එතකොට මට පුළුවන් um, මම ස්වාමීන් වහන්සේ කිව්වා දැන් කාමතණ්හා කියලා අපි දැන් මැටීරියලිස්ටික් දේවල් වලට පුද්ගලයන්ට එහෙම තියෙන තණ්හාව අපි වැඩිදුරට පතරීමට හදනවා ලෝකයා ලෝකයා පැත්තට තව ලෝකයේ පැත්තට පැතිරීමට ගියාම අනිත් පැත්තට අපිට ඒකට රෙසිස්ටන්ස් එකක් එනවා. එතකොට තරහක් එනවා කියලා කිව්වා. ඊට පස්සේ විභව තණ්හා වෙනකොට ඕක අතිශයින්ම පැතිරීමක් වගේ කියලා තමයි මට තේරුණේ. ඔය කාම තණ්හාව කියන්නේ තමන්ගේ ඉඳුරම් පිනවීමට වර්තමාන මොහොතේ ගන්න ප්‍රයත්නය. වර්තමාන මොහොත ලැබෙනසේ ඇහ කන දිව නාසය කය මන පිනවෙනකොට ඒකට කාම තණ්හාව කියනවා. ඉතින් ඒක යම් ප්‍රමාණයක් ලැබෙනකොට ඒක ළඟයි කේතරායට දෙන්න හිතෙනවනේ. ඒක දෙන්න හදන ක්‍රම දෙකක් තියෙනවා කාලය සහ මා දේශී කියලා දෙපැත්තකට මම යණ යන තැනතර මේක තියෙන්න ඕන කියලා හිතනවා. දැන් මෙහෙදි ලැබුවා ගෙදර ගියාට පස්සේ මේක ගන්නේ කොහොමද? ඒ අර මේ මොහොතේ ලැබපු යම් සැපක් වෙනවා නම් ඒ ගෙදර ගියාට පස්සේ කොහොමද ලබන්නේ කියලා. එහෙම නැත්නම් අපේ පවුලේ අයට කොහොමද දෙන්නේ කියලා. එහෙම නැත්නම් කාලය හා දේශී දිගේ මේක පතුරන නිසා කාම තණ්හාවත් සංග සම්පූර්ණ වෙච්ච නැති මිනිස්සයා භව තණ්හාවකත් බැඳිලා ගත කරනවා. මේ අනික් අයට මේක දෙන්නේ කොහොමද? අනිත් තැන් වලට මේක දෙන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. ඉතින් කල්පනා කරන්න කරන්න මේක බංකොලොත් බිස්නස් එකක් නේ එතකොට යන්නේ. එතකොට ලැබෙන ලාභයක් තියෙනවා. ලාභ කියලා කියන්නේ මිනිස්සු හරි සතුටුයි එහෙම කියනකට. මේ කෙනා බොහොම බානවහිතවාදී අනුන්ට හිත සුවපින්සේ නිසා අල්ලල යනවා. අල්ලල ගියාට පුදුමාකාර කරදර බාධක එන්න පටන් ගන්නවා. එතකොට ඒ අර අල්ල යන පැත්තට කරන තණ්හාවට භව තණ්හාව කියනවා. විරුද්ධ පැත් කරන අයට කරන ද්වේෂයට විභව තණ්හාව කියනවා කියලා අර්ථකථනෙ දෙන්නේ. විරුද්ධකම් වැඩි වෙනවා. තමන්ගේ දේ කරන ගන්නවට වැඩිය විශාල විරුද්ධකම් රාශියක් එන්න පටන් ගන්නවා. ඔක්කොටම දෙන්න ගියාම හැමදාම තියෙන සැපක් ඉල්ලන්න ගියා. අන්නේ එන විරුද්ධකම් කියලා කියන්නේ ඒකෙන් ලැබෙන ඒකෙන් ලැබෙන ආස්වාදයේ තියෙන ආශාව කොච්චරද ඒ තරමටම විරුද්ධකට විරුද්ධ ද්වේෂයක් අත ගන්නවා. එතකොට මේ රාගෙම භව රාගෙම තමයි විභව රාගයට විභව විභව තණ්හාවට හේතු වෙන්නේ. ඒ මේකේ මෙහෙම නැල තමයි ඒකද. එතකොට තණ්හායි ද්වේෂයයි දෙක එක වෙනවා එතන. ද්වේෂය ආසාව වැඩි වෙන තරම ද්වේෂය වැඩි වෙන නිසා ඕනම සතෙක්ගේ කාම ක්‍රීඩා කරනකොට කාමයේ ඉන්නකොට ඒ ඉතාමත්ම කේන්ති යනවලු මෙහි මෙහි ඉන්න පොළ බයාලු භයානකම සතා ඌ කාම ක්‍රීඩාවේ ඉන්නකොට කාම ක්‍රීඩා කරන්න ගියාම ඒ ඥාන සතා අල්ල පොළවේ ගහනවා ඒ තරම්ම කේන්ති අනිකලට ඕම සාන්තව ඉන්නේ බල්ල බලන්න ඔය රැළේ යන වෙලාවට කහා ගන්න හැටි මේ ළඟදී රිලව් නායක කණ්ඩායම් දෙකක් එකතු වෙලා අනික් රිලව් කණ්ඩායම එකක් මැරුවා. මරන්න බෑ ගලිය ගහලත් මරන්න බෑ. හරි හයියයි. නමුත් ඒ ඒ අර රිලවියකට ප්‍රේම කළද අපිට ඒ රිලවියට ප්‍රේම හිතෙන්නේ නැහැ. රිලවට ප්‍රේම හිතෙනවා. ඒකයි එතන පොඩි ප්‍රශ්න තියෙන්නේ. අපි බලනකොට ඒක නිකන් මේ ක්‍රීඩාවක් විදිහට වුණා ක්‍රීඩා නෙවෙයි. දෙල්ල කාගෙන මැරෙනවා. අපෙත් ඕනම යුද්ධයක් ඕන දෙයක් බලන්න පිටිපස්සේ කවුද ඉන්නේ කියලා අහන්න පොලිසියෙන් අහන්න බලන්න කවුද ඉන්නේ කියලා. ඇචිලා තියෙන ඕන ප්‍රශ්නෙකට පිටිපස්සේ කවුද ඉන්නේ? මං කියන්නේ ගාමිත මට බයිනවා මේ තරහෙන් කියනවා කියලා තියෙන එක ඒකේ කාරණා. ඔච්චර තමයි කියන්නේ. ඉතින් ඒක ගණ්ඩ තියෙන ආසාව කොච්චරද කියනවනම් ඒකේ හතුරු මරණොයි කියන එක කජුවට කොසට ගන්න යන්නේ. ඒ නිසා අපි යමකට ප්‍රේම කරනවා කියලා කියන්නේ ඒක ඥානපෝනික හම්සෝ ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා මේ සමූහයක් දුන්නාට පස්සේ අපි කෙනෙකුට ප්‍රේම කරනවායි කියලා කියන්නේ ඊටු සමස්තයටම වෛර කිරීමක් කියලා. තෝගයක් දුන්නාට පස්සේ අපි එකක් අල්ලනවායි කියලා කියන්නේ ඊටු සියල්ලට වෛර කිරීමක්. ඒ සියල්ලම ගියා ගියාම අය කවදාකවත් අත්දැක ගන්න හම්බෙන්නේ නැහැ. එකකට ප්‍රේම කිරීමේ මෝහ නිසා, ඇස්බැඳුම නිසා, මායාකරණ නිසා අපි අත්හරින ප්‍රදේශයේ ඒ ස්වාමීන් වහන්සේ ලියනවා the little locksmith කියන පොතකින් කෝට් කරලා මේ power of mindfulness එකේ අපිට එකක් ඕන වෙච්චාම අපි කොච්චර අඳ වෙනවද කියනවා නම් ඒ වෙලාවට අතහැරන ප්‍රදේශය දීගේ උනත් අතහැරෙන්න තියෙනවා. රසා උනත් අතහැරෙන්න තියෙනවා. භවතන්න මුතුමැණික් මාල සේරම අතහැරෙන්න තියෙනවා. එකකට බැඳීම නිසා. ඉතින් ඒක යාට පේන්නේ අනික් කෙනෙකුට හිතන මේ සර පිස්සුද මන්ද මේ අල්ලගත්ත එක මේ කිසිම වගකීමක් වටනකමක් ඇති එකක් නෙවෙයි. ඒකට මත් වෙච්ච කාණිශාලම අමතක කරනවා. ඒක නිසා අපි මේ කොච්චර හම්බ කරත් හම්බ කරන්නේ 100ට කීයද පරිභෝග කරන්නේ කියලා බලන්න. ඇහැට කන්ට නාසයට දිවට කයට මණ්ඩ සේරම gedara පුරවගෙන තියෙනවා. එක සැරේට එකනේ පරිභෝග කරන්න බලන්න. ඒතර අනිත් ඒවාට මොකද වෙන්නේ? ඒවට කුලිය ගෙවන්න ඕනේ, දාඩිය පියන්න ඕනේ, දූවිලි පියන්න ඕනේ, නඩත්තු කර කර ඉන්න වෙනවා. ඒ ඔක්කොටම ගෙවන්න ඕනේ. ගෙවලා එක වෙලාවට මේ පොඩ්ඩයි ප්‍රයෝජන ගන්න. ඒ ප්‍රයෝජන ගන්න එක නිසා අනිත් ඔක්කොම මෝහා වෙනවා. ප්‍රයෝජන ගන්න එකේ මත් වෙනවා. ඉතින් ඒ වගේ එකකට ප්‍රේම කිරීම කියන්නේ සමච්චිත වෛර කිරීම කියන එක තමයි භවතණ්ණා විභවතණ්ණා කියලා විස්තර කරන්නේ. ඒක කලුපාණ මාත්‍යා පොතේ ලියලා තියෙනවා. මේ જાතිම තව එකක් කියලා ඉල්ලනවා නම් භවතණ්ණාව. මේක නෙවෙයි වෙන එකක් කිව්වනම් විභවතණ්ණාව. තෙරුවන් සරණයි ස්වාමීන් හොඳයි අපි පැයක විතර වගේ කාලයක් කරන් තියෙනවා. ඔය තා විනාඩි 30ක් විතර තියෙනවා කාටරි අවශ්‍ය නම් ප්‍රශ්නයක් අහන්න නැත්නම් අපි ස්වාමීන් වහන්සේ මේක ප්‍රශ්නයක් නෙමෙයි නමුත් මේ මම ජීවිතයේ අත්දැකීමෙන් දැකපු දෙයක් ස්වාමීන් වහන්සේ සැරින් සැරේට කියපු බොහොම සියුම් sentences ඒවා සමහරු ඒක තේරුම් ගත්තද වැදගත් කියලා ගත්තත් දන්නේ නැහැ නමුත් මගේ ජීවිතෙන් මම හුඟක් මේ වැදගත් විදියට මට ප්‍රයෝජනවත් වෙලා තියෙන නිසා මම මේ ගැන කියන්න හිතුවේ Um, ස්වාමීන් වහන්සේ අපි um, විතක්ක um, ගැන ඉගෙන ගත්තා මේ විතක්ක uh, ප ဋ ාණ සූත්‍රයේද කියලා අපි හාමුදුරන්ගෙන් සූත්‍රයක්. ඒකේ අපට බුදුරජාණන් වහන්සේ අවවාද කරනවානේ uh, අර ඉබ්බෙක් uh, එයාගේ අවයව කකුල් හතරයි මේ ඔළුවයි හංග ගන්නාසේ මනෝ විතක්ක අකුලවා ගන්න කියලා. දැන් මම හිතාගෙන හිටියේ ස්වාමීන් වහන්ස සමහර තාමත් ඒක හිතනවා වෙන්න ඇති මගේ ക്ഷേම මගේ ക്ഷേම භූමිය මගේ මට පරිසම් වෙන්න තියෙන තැන එතන කියලා මනෝවිතක්ක අකුලවා ගැනීම කියලා දැන් ඊයේ ස්වාමීන් වහන්සේ ඊට වඩා ඉතාම සරල විදියට අපිට කිව්වා දැන් මේ සතිය පුරුදු කරාම ඒ සතිය ඇතුළට යන්න කරදරයකදී එහෙම නැත්නම් තමාගේ කය දිහා බලලා එතනට යන්න කියලා. දැන් මගේ ජීවිතේ මට පොඩි අත්දැකීමක් වෙලා තියෙනවා සාමිනහන්ස මට මම ඒ එතනට හරියට මට ක්ලික් වුණා. අපිට මේ මේ සුමිත්‍රා කියලා මෑණියන් වහන්සේ කෙනෙක් අපිට එනවා වැඩසටහන් කරන්න. ඒ මෑණියන් එක සැරයක් ගීත හරම ගීතාන්විත විදියට කියනවා කායේ කායානුපස්සන පසති වේද කියන ඒ ඒ පාඨය හරියම ගීතාන්විත විදියට මට ඇහුණා. ඊට පස්සේ මෑණියන් ගියාට පස්සේ හරියට අර කම්පියුටර් එකක තියෙන රිමෝ මේ ඩිෆෝල්ට් මෝඩ් එක වගේ මගේ හැමතිස්සෙම මම ඔය වගන්තිය හැමතිස්සෙම කියවෙනවා. උම කියව කියව තියෙනකොට මට මේ එක දවසක් ගරාජ් එක අරගන්න බැරි වුණා මේ යතුරු දාලා කරකනවා කරකනවා කරකනවා ඇරෙන්නේ නැහැ. එකපාරට මට කායෝ කාය පස්සේ එන විරති කියන සෙන්ටෙන්ස් එක මගේ කටින් හිමීට අර මෑනියන් කියන විදියටම කියුණාම මම ඒ වෙලාවේ කරකනකොට මෙන්න හොඳට ඇරුණා. ඊට පස්සේ ඉඳන් මම මට අමාරු දෙයක් කරගන්න තියෙනවා නම් දැන් බෝතලයක් ඇරින්නෙත් තමයි මීට try එකක් දාලා බැරි වුණා මම ආපහු මීට නිශ්ශබ්ද වෙලා මම ඔය ඕක පාවිච්චි කරනවා. එතකොට බෝතලේ ඇරෙනවා. දැන් අර යතුරුෙන් ඇරෙන්නේ නැති මගේ වැඩ කරන තැනසින ගරාජ් ටෝ එකත් මම අරගන්නේ කොහොම. ඉතින් මට තේරලා තිබුණේ නැහැ මේ මොකක්ද වෙන්නේ කියන එක ස්වාමීන් වහන්සේ ඊයේ අර විදියට කියන කම්ම ඒ වාක්‍යවත් කටපාඩම් කරගන්න නැහැ නේ මෙච්චර දව කරන. කායින් පස්සති විහෙරති. ආයේ කායානුපස්සී විහෙරති. කායේ ඒකවත් අනේස මන්ත්‍රවත් වැඩි අප කරන්නේ නැතුව මේ අපිට බයිලා <laughs> කියන්නේ නෑ. සිංහල තේරුම නම් දන්නවා. සිංහල තේරුම දැනගත්තාට අර කෙනේ තියෙන ලයාන්විත ගතිය. මේ බුද්ධ වචනේ. ඒ දැන් කොටන්න ඕනේ බප්පේ පච්චා. කායේ කායන පස්සේ. ඒක වෙනද දන්න දැන් කියන්න බැරුණාට. ඉතින් ඒට ඒ වෙලාවටත් පච්චනේ කියන්නේ. බෑ ඒකට මතක් වෙලා එනවා අර යතුරු යනවා. ඊට වැඩි ඊට වැඩි බුදුරජාණන්සේ සඳහන් කරනවා යත යත වාකායෝ පනීතෝ hoti තත තතානම් පජානති කොයි කොයි ආකාරද කය තියෙන ඉඳගෙනද හිටගෙනද ඇවිදිමින්ද ඒ ඒ ආකාරය දැනගන්න ඒක තමයි සතිපට්ඨාන කියන්නේ දවසේ කොච්චර වෙලාවද තමන්ගේ කයට ප්‍රේම කරන්නේ මේ කය කියලා කියන්නේ කල්ප කෝටි ගාණක් පරිණාමය තුලින් සම්පූර්ණ මනුස්ස ඉතිහාසයේ පුස්තකාලයක්ම මේක ඇතුලේ තියෙනවා අපිට කරදරයක් වුණාම කය කයින් ඇහුවොත් ඒකට කියන්නේ බොඩි නොලෙජ් කියලා. ඒක ඔක්කොම දන්නවා. අපි පිට අහන්න ගියොත් කයේ තියෙන දැනුම සම්පූර්ණයෙන්ම අහගන්න. පිටින් කායෙන් හරි අහනවා කියන්නේම මේ කය පහත් කළ සැලකීමක්. මුලින් අපි බුදුහාමරෝ කියන්නේ අහනවා ඒක ඇත්ත තමයි. බණත් අහනවා. බුදුහාමර කියන්නේ කයිදියා බලපං කියන එක තමයි. වෙන දෙයක් කියන්නේ නැහැ. ඒකට කොයි වෙලාවක හරි Taman Tamanගේ කය සරණ ගියා නම් ඔය පවුලවත් බැංකුවවත් දොස්තර මාත්‍යාවත් රක්ෂණ සංතාවත් ඔය මොකෙක්වත් අපිට ආදරේ නෙවෙයි වැඩ කරන්නේ. මෙතන ඇති ඒ රස්සාවල් කරන අය සමා වෙන්න මම ඒ කට්ටියට බයිනවා නෙවෙයි. ඒගොල්ලෝ බඩ රස්සාවක් කරන්නේ. Tamange කය තමයි තියෙන්නේ. තමයි බුදුරජාණන්සේ බුදු වෙන්න හදනකොට මාර්යාවිලා කරදර කරනකොට බුදුරජාණන්සේ කිව්වේ මේ මම මෙතෙක් පාරමිතා පිරුවට එක එක්කත් නැහැනේ මේ වෙලාවට උදව්වට. මේ හිට පිට නැති ඝනකට මහ පොළොව විතරයි තියෙන්නේ. ඒකට අත තිබ්බා. ඒක යොලන්න පටන් අරගත්තා. ඔන්න එතකොට තමයි මාරයා හිටපු ඇතත් යන්න පටන් ගත්තේ. ඉතින් කට්ටිය හිටුවා මාරයා දුවනවායි කියලා ඇතා ඉදිව්වේ ඇත්තටම. මාරයා ඇත්තට කට්ටිය සේරම පෙරදුනායි කියලා දිව්වා. අපි උදව් කරන එක එක්කත් අපිට ඕන වෙලාට නෑ. හැබැයි මේ කය නැති වෙන්නේ නෑ කවදාවත්. ඒ කයෙත් අත්‍යන්ත ක්‍රියාවල තමයි හුස්ම ටික මොනවා වුණත් නැති වෙන්නේ. ඒකට කය සංඛාර කියලා කියනවා. එසයි හුස්ම හැම වෙලාවෙම මතක තියාගෙන ඕන තීන්දුවක් ඕනෙත් නෑ, තක්කු මොක්කක් එන්නෙත් නෑ, ආවත් උත්තරේ ඒක තමයි. ඒ නිසා ඒ වෙලාවට කුම්භෝව අංගානි සකේ කලාපේ සමාදාම් බික්ක මනෝ විතක්කේ කියලා බුදුදහම සඳහන් කරනවා කරදරයක් වෙච්චාම ඉබ්බා එකපාරට අනුකුට ඇතුලට ගන්නවා වගේ සමාදාම් මනෝ විතක්කේ විහිදුවන්න යන්න එපා. කයට හිත ගන්න. ඒතකොට කවුරුත් ගහපා දෙන දෙයක්වත් නැහැ. නිවන එනිසා කොයි වෙලාවක කයට ප්‍රේමකරනද නැත්නම් කයට ආදරය කරන පටන් ගත්තොත් ඒ මනසට බුද්ධෝත්පාද කාලයේ තේිනවා. manussත්ත්ව ප්‍රතිලාභයේ තේිනවා. ක්ෂණ සම්පත්තියේ තේිනවා. සත්පුරුෂ ධර්මයේ තේිනවා. මනු පැවිද්දෙන් පැවිදිකමත් තේිනවා. අපි එක්කෙනෙක්වත් නැහැනේ වර්තමානයේ හිත આવොත් ඒක මහා භයානක දෙයක් නෑ අපිට. අපි මොනවා හරි කරලා අතීතේ අනාගත දාන වෙන කෙනෙක් දාගෙන ඒව සාධාරණී කරගෙන ජීවත් වෙනවා. අර වර්තමානයේ හිත ගන්න බැරිකමක් තියෙනවා නේද? කමන්නේ බැරිකමක් නැහැ. ඉතින් ඒක වර්තමානයේ හිත ගැනීමම තමයි රූපාකාරයෙන් කියන්නේ. කයට සීමා කරන උද්දම් පාදතල අදෝ කේසමත්තකා තජපරියන්ත. කේස්වලින් යට පාපියේ පාදයෙන් උඩ කය සීමා කරගෙන මේකට හිත ගන්න. ඉතින් ඒකට වෙන සුදුසුකමක් ඕනේ නැහැ. ඒක ගන්නෑ. ඒක වෙනම කතාවක්. ඒ මොකද අපේ තියෙන තක తీරු මරි මෝඩ මනසක්. ඒක බුදුහාමරෝ කියන්නේ අහන්න ඕනේ. ඒකට ඒකට අහුම්කම් දෙන්න ඕනේ. බුදුරජාණන්සේ කියන්නේ ඒකට ගන්න මේක ඇතුලේ රහතන් වහන්සේ නමක් ඉන්නේ. ඇතුලේ රහතන් වහන්සේ නමක් ඉන්නේ. මේ තමයි වැඩ ඉන්න පන්සල. මේක පිරිසිදුව තියාගන්න. මේක නිකන් අනවශ්‍ය දේවල් වලට යොදවන්න එපා. පිසුදු කළා කොයි වෙලාවෙ මේකට රහතන් වහන්සේනමක් වැඩි දන්නේ කියලා ඉන්නවා මිසක් අනේ මං හරි කාලා කන්නියා මට කවදාද අරක හම්බෙන්නේ මේක හම්බෙන්නේ කියලා සාප කරගන්නවා නම් ඒකට මොන જાතිය හම්බුණත් හරියන්නේ මොන දුන්නත් කාලා කන්නියා තමයි ඇත්තටම කාලා කන්නියා උදේ මෙච්චර හම්බෙච්ච manussත්ත්ව ප්‍රතිලාභේ ආකන දිවනාදී ඔක්කොම අංග පුලාවක් සහිතව පිටලා තිනවා අනේ මං කොච්චර වාසනාවන්තයි හිතුවත් වාසනාවන්තයි තමයි ඉතින් ඒකම තමයි කියන්නේ කරදරයක් අමලියක් වෙනකොට කායට හිත ගන්න කයට හිත ගන්න දන්නවනම් සසරණයි සනාතයි නැත්තම් අසරණයි අනාතයි අපි කොච්චර බඳුරු ගැට ගැහුවා කොච්චර පිට නූල් ගැට ගැහුවත් කොච්චර අප නූල් දුන්නත් කොච්චර බින්කම් කරත් වත් නිකන් කළු ලෑලිලිය පිය දාන කොට්ටේ මකලා දැමගේ පර්මනන්ට් පේන්ට් එකකින් වදින්නේ නැහැ මට ධම්මික හාමුදුරුවෝ ඒ දවස්වල කිව්වේ 77 මං හිතන්නේ මේ ඕස්ට්‍රේලියානු හාමුදුරු කෙනෙක් ඔය කරන ඔක්කොම පින්කම් ජීවිතය අවසානයේ දක්වා විතරයි එතින් ඉවරයි සතිය විතරක් එහා පැතරත් යනවා කියෝ මැරුණත් එහා පැත්තට යනවා. ඉතින් මං කොහොමද දන්නේ කියලා ඉතින් මට කියලා දෙන්න තේරෙන්නේ නැහැ. ඒක හිතාගෙන වැඩ කරපන් කිව්වා. අනිත් ඒවා සේරම මේ ලෝකේ ඉන්න ඔක්කොම මේ ආස කරන තීරම දාලා යනවනේ ෂුවර් එකටම දාලා යනවනේ ඒක ආය කවුරක්වත් ඉන්නවයි නෑ කියන්නේ. ඒ නිසා එහා පැත්තට යන එකම දේ තමයි මේ ඔක්කොගෙම වියදමින් හරි ලබාගත්ත සති මාත්‍රාව සතුප්පාද වශයෙන් මරණයෙන් එහා පැත්තට යනවා නිවන් දැක්කේ නැත්තම්. ඒ නිසා තමන්ගේ කායට ප්‍රේම කරන්න ප්‍රේම කරන්න කියලා කියන්නේ මේ රූපලාවන්‍ය කරන ලස්සන කරන සුවඳ ගහගෙන ඉන්න එක නෙවෙයි. මේක ලබන්න මම කොච්චර පින් කරාද මේ ශරීරයෙන් ආයෙ පව් කරන්න යන්න එපා. ආයෙ කාටවත් ද්වේෂයක් කාමයක් ඇති කරන්න යන්න එපා කියලා. අඬු ටික ඇතුලට ගත්තා වගේ දැන් අඬු පුප්පන්න යන්න එපා. ස්වාමීන් වහන්සේ අර මේ කාය සංකාරත් එක්ක වචී සංකාර මනෝ සංකාර ඒවත් පොඩ්ඩක් විස්තර කරනවද ගමම මේ ඒවෙන් කොහොමද නිදහස් වෙන්නේ කියලා එහෙම ඔව් කාය සංකාර ටික විස්තර කරන්න බෑ දන්නේ ටික එතකොට අපිට ඒකෙන් පොට පෑදෙනවා තමන් කාය සංස්කාර පිළිබඳව දන්න දැනුම හෝ අත්දැකීම ටිකක් හෙලි කරන්න සබාවට කාය පාවිච්චි කරලා කරන ක්‍රියාවන් ගැන හිතන දේ ඔව් ඒක පිළිබඳ මොකද්ද තියෙන භාවනාවේ අත්දැකීම මොකද්ද තියෙන්නේ මට එහෙම භාවනාවේ අත්දැකීමක් නැහැ ස්වාමීන් වහන්සේ සම්මත එහෙනම් කොහොමද අපි වචී සංකාර වලට යන්නේ කොහොමද අපි මනෝ සංකාර වලට යන්නේ මේ කාය සංකාර ගැනවත් අත්දැකීමක් නැතුව ඒවට යන්න හදනවා කියලා කියන්නේ අහසට ඉනිමංග බඳින්න හදනවා ඒ නිසා මේක ලබා ගන්නවා කාය සංකාර කියලා කියන්නේ කයේ සිදුවෙන දේවල් පිළිබඳව සත්‍යමත් වීම හරහා යම් අත්දැකීමක් තියෙනවා නම් ඊට සාපේක්ෂව පුළුවන් ඊට වැඩි සියුම් දේවල් වලට පොඩ්ඩක් අරකේ ආධාරයෙන් යන්න. එහෙනම් මේකත් අල්ලගන්න නැතුව අපි අර දේවල් වලට යන්න හදනවා කියලා කියන්නේ නිකන් මූල ධර්මයේ ගමනක් විතරයි වෙන්නේ. මට අවශ්‍ය මේ අවබෝධයක් ලබා ගන්න විතරයි මොකක්ද ඒකෙන් කියන්නේ කියලා. අවබෝධය ලබා ගන්න මේක පිළිබඳ ලැබුව අවබෝධයට සාපේක්ෂව අර්ග කියලා දෙන්න පුළුවන්. දැන් මේකට අපි දවස් දෙක තුනක් මහන්සිලා තියෙනවානේ. කාය සංඛාර වශයෙන් කාය හිත පැවැත්වෙන එක පිළිබඳ කිසිම අවබෝධයක් තාම ලැබිලා නැහැ කියලා කියනවා නම් ඊට යා සියුම් දේවල් වල පිළිබඳ අවබෝධය මේ වෙලාවේ හැටියට බාධාවක්. ඒක නෑයි කියලා ප්‍රශ්නයක් නෑ. කාය සංස්කාර වශයෙන් නැත්තම් කායනුපස්සන වශයෙන්. හොඳට භාවනා කරලා බලන්න කායේ හිත සත්‍ය පාත්‍රනට කොහොමද දැනෙන්නේ? ඒ ටික දන්නවනම් ඊට සාපේක්ෂව කියන්න පුළුවන්. මෙන්න මේක මෙහෙමනම් වචී සංකාර මෙහෙමයි චිත්ත සංකාර මෙහෙමයි කියලා මේක දන්නේ නැහැ කියලා පටන් අරගත්තොත් අර දෙක ඊට වැඩිය assume මේක මේකට බර හිතට බරක් වෙන්න ඉඩ තියෙනවා ඒකයි මම කියන්නේ දන්න ටික කියන්නේ කියලා තෙරුවන් සරණයි සර් හොඳයි එවනම් අපිට වෙන සභාවට ඉදිරිපත් වෙන ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ නිමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා.